की तरीन गोभी की तरफ है දැනලා සවසහයයි විනාඩි 30යි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. පුනරාලෝකය ලක්ෂණ පුස්තකාලය ඇසුරින් 1992 වසරේ අප්‍රේල් මාසයේ දෙවන දින ප්‍රචාරය කරන ලද ශ්‍රී ලංකාවේ ග්‍රැමෆෝන් වංශකතාවේ ආරම්භක යුගයේ සංගීතක්ෂේත්‍රයේ කැපී පෙනෙන ගායකයෙකු සහ වාදකයෙකු සිට සමගත් ජේ සාගරි සිල්වා මාස්ටර් පිළිබඳව නිෂ්පාදනය කෙරුණු ග්‍රැමෆෝන් යුගයේ වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සාදරයෙන් පිළිගන්වයි ග්‍රැමෆෝන් යුගයෙන් Thank you. ග්‍රැමෆෝන් තැටි තුලින් එළිදැක්වුණු විවිධ නිර්මාණ ඔබ හමුවට ගෙනෙන ගුවන් විදුලි විචිත්‍රාංගය ශ්‍රී ලංකාවේ ග්‍රැමෆෝන් වංශ කතාවේ ආරම්භක යුගයේ සංගීත ක්ෂේත්‍රයේ අතිශයින් කැපී පෙනෙන ගායකයෙකු හා වාදකයෙකු සිට මීට වසර 37කට පෙර එනම් 1955 අප්‍රේල් මාස 8 වෙනිදා අපෙන් සදහටම සමගත් ජේ සාදරි සිල්වා සාදරිස් මාස්ටර් පිළිබඳ වූ විශේෂ අනුස්මරණ වැඩසටහනක් අද ග්‍රැමෆෝන් යුගයෙන් ඔබ හමුවට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සාදරිස් නාමයට මෙසේ උපහාර පුද කරයි මිහිරක් කොටගත් යුගයක් තිබිනි. ඒ යුගයේ සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටි ගායකයා ඔහුයි. වාදකයා වූයේද ඔහුයි. එදා ಭಾರತයට නොගොස් උත්තර ಭಾರತೀಯ සංගීතය ඉගෙනීමට අපහසු බව කාගේත් පිළිගැනීම වුවත් සාදිරිස් මාස්ටර්ට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔහුට උත්තර ಭಾರತೀಯ සංගීතය පිළිබඳ ඉතා හොඳ වැටහීමක් තිබුණා. ඒ නිසාම ಭಾರತයේ සිට පැමිණි ප්‍රවීණ සංගීතඥයන් සමග එකට වාඩි වී ගී ගයා වයා තම දස්කම් පෙන්වා ඔවුන්ගේ ප්‍රශංසාද හිමි කරගත්තා. අදමින් එදා වාදනයේදී විවිධ සංගීත භාණ්ඩ යොදාගත්තේ නැහැ. ගීතයක් සඳහා බොහෝ විට යොදාගත්තේ සංගීත භාණ්ඩ තුනක් පමණයි. තබ්ලාව, වයලීනය, සර්පිනාවයි ඒ. මෙම සංගීත භාණ්ඩ තුන හැසිරවීමේදී එකක් අනිකකට නොදෙවෙනි වනසේ ඊට උසස් වාදන මට්ටමකින් යුක්තව සිටි අයෙක් සාන්ද්‍රිස් මාස්ටර් එදා සිට සමහර කලාකරුවන් වාදනයේ දක්ෂ වුණා. සමහරෙක් ගායනයේ දක්ෂ අය වුණා. සමහරෙක් රංගනයේ දක්ෂ අය වුණා. නමුත් මේ තුන් ආකාරයෙන්ම දක්ෂ අය සිටියේ ඊ타මත්ම කලාතුරකින්. ඒ අතරේ සාදරිස් මාස්ටර් හිමිවන්නේ ප්‍රමුඛ තැනක්. සර්පිනාව වයමින් ගී ගැයීම සාමාන්‍ය සිරිතක්. ඒත් වයලීනේ වයමින් ගී ගැයීම සාමාන්‍ය සිරිතක් නොවේ. තබ්ලාව වයමින්ද ගී ගැයීම සාමාන්‍ය සිරිතක් නොවේ. සාදිරිස් මාස්ටර් මේ සෑම ආකාරයකින්ම ගී ගැයීමට හැකියාව තිබූ කෙනෙක්. හිස් මාස්ටර්ස් වොයිස් ලේබලයට සාදිරිස් මාස්ටර් ගායනා කළ රසවත් ගීතයක් මේ. चलो चङी ॻाल्हि कंदो कलो ආතර අකුරස්සේ උපන් සාදරිස් මාස්ටර් පුතුන් පස් දිනෙකුගේ පියෙක් සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කරන ඔහුගේ පුතුන් පස් දෙනා අතරින් බටනලා වාදනයේ දක්ෂයෙක් වූ ජේ අමරනාත් එකයෙක් සංගීත ගුරුවරයෙකු ජේ කුලසේන තවත් පුතෙකු වන අතර ගායන ශිල්පී විමල් ජේසාගර ඔහුගේ තවත් එක් පුත්‍ර රත්නයක් ප්‍රවීණ තබ්ලා වාදක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකයෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වන විමල් ජී ශ්‍රේයාරත්න ඔහුගේ තවත් එක් පුත්‍ර රත්නයක් ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න සාදරිස් මාස්ටර්ගේ මධ්‍යම පුතණුවන් ගායනයෙන් වාදනයෙන් රංගනයෙන් සිංහල සංගීතයේ එක්තරා යුගයක් සංගීත සහෘදයෙන් සැනසූ සාදරිස් මාස්ටර් පිළිබඳ තවත් තොරතුරු බිලක් ඔබට පවසන්නට මා ආරාධනා කළා ඔහුගේ මධ්‍යම පුතුණුවන් වන ෂෙල්ටන් ප්‍රේමරත්නට මගේ තාත්තා සාදු සිල්වා මහත්මයා එතුමාට සුරතන් නාමයෙන් ආමන්ත්‍රණ කළා ඒ යුගයේ සාදරිස් මාස්ටර් කියලා ඊට හේතුව එයා විශිෂ්ට යන්නේ කලා ශිල්පියෙක් වීමයි එතුමා උපන්නේ මාතර දකුණේ අකුරැස්සේ ඊට පස්සේ එතුමාගේ මගේ පියාගේ පියා මගේ සීයා කලතරට ආවා. මාතරින් කලතරට සංක්‍රමණය වෙලා ඊට පස්සේ කොළඹට ඇවිල්ලා පදිංචි වුණා. මගේ පවුලේ අපේ සහෝදර යෝ පිරිමිම පස් දෙනයි මට වඩා වැඩිමහල් අයියලා දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් අමරනාත් කියලා බතුල්ලේ ධර්මදූත විද්‍යාලයේ සංගීත ඒ උගන්වපු ගුරුතුමා අනෙක් එක්කෙනා කුලසීන කියලා දැන් එයා නුවර විදුහලක සංගීත උගන්වනවා මම මධ්‍යමය මට බාල සහෝදර දෙන්නෙක් ඉන්නවා සාගර විමල්ජී සාගර කියලා සහෝදරයෙකුයි විමල්ජී ශ්‍රීආරත්න කියලා පොඩි මල්ලෙක් සාදරිස් මාස්ටර් මුලින්ම සංගීතයට යොමු වූ අයුරු ඔහුගේ පුත් ෂෙල්ටන් ප්‍රේමරත්න අපට පැවසුවේ මෙන්න මෙහෙමයි. මගේ පියා සංගීතයට යොමු වුණේ බොහොම කුඩා කාලේ ඉඳලා තාත්තා කියනවා මට මතකයි අවුරුදු 8 9 විතර කාලේ ඉඳලා ඒකට හේතු වුණේ මගේ පියාගේ පියා දේශීය වෛද්‍යවරයෙක්. අපේ සීයා දේශීය වෛද්‍යවරයෙක්. ඉතින් සීයාට අවශ්‍යකම තිබුණා අපේ තාත්තව වෛද්‍ය වෘත්තියට එක් කරගන්න වෛද්‍ය විද්‍යාව උගන්වන්න. ඒ හේතු නිසා තාත්තට සංස්කෘත භාෂාව උගන්වනවා. සංස්කෘත හා සිංහල ඉගෙනගත්ත තාත්තා කවි හදන්න වෙනත් පොතපත පරිහරණය කරන්න බැහැවීම නිසා තාත්තා මං හිතන හැටියට පෙර භවයේ මේ කුසලතාවයේ තිබු කෙනෙක් වෙන්න ඇති සංගීතයේ පැත්තට ඇදී ගියා. ඒක දැකලා තාත්තගේ මද්දුම අයියා තාත්තට 50කට වයලින් එකක් අරන් දීලා දෙනවා. 50ක් කියන්නේ ඒ කාලේ සල්ලි පරිහරණය කරපු ආකාරයේ 50ක් සත 6යි 54 කියන්නේ සත 25යි 50ක් කියන්නේ 1යි 25කට ක්‍රිමෝනියා වයලින් එකක් අරන් දීලා තියෙනවා. ඒ වයලින් එක මාගාව දැන් තියෙනවා. ඒක මේ වයලින් එක එකේ තත් හසුරව ගන්න තාත්තට දැනුමක් තිබිලා නැහැ. තාත්තා මේ වයලින් එක අරගෙන තාත්තා ඒ කාලේ මට කිව්වම කියලා තියෙනවා මතකයි මේ ඇඳේ දිගා වෙලා පිටියට කකුල් දෙක දාගෙන ගීත ගායනය කරනවා. මේ වයලින් එක අතින් මෙහෙම ටං ටං ගාලා ශබ්ද කර කර. එතකොට ඒ තාත්තගේ තාත්තා උන්න ගේ කිට්ටුවේ ඉඳලා තිනවා මේ මහත්මෙක් මේ බර්ගර් මහත්මෙක් ඒ මහත්මයා මේ වයලින් එකේ තත් සකස් කරලා දීලා තියෙනවා. දීලා මුල්ම අත්පොත තියෙන ආකාරයට මේ වයලින් එක වයන විදිහ තාත්තට පෙන්වුම් කරාම ඒක ක්‍රමෙන් ප්‍රගුණ කරගෙන ගියා. ඒට පසුව තාත්තට අවස්ථාව ලැබුණ ඔය විවාහ වෙන මංගල උත්සවවලදී ස්තෝත්‍ර පත්‍රය කියවන්නේ එහෙම. ඒ කියනකොටත් මේ වයලින් එක උපයෝග කරගෙන ගායනය කරනවා. ඒ යුගයේ හැටියට. ඊට පස්ව ක්‍රමෙන් මේ රටට පැමිණුණු විවිධ සංගීතඥයන් ඇසුරට පත් වුණා. කර්ණාටක සංගීතයේ කරන දක්ෂ සංගීතඥයෝ ඇසුරට පත් වුණා. ඒ තුළින් තාත්තට සංගීතයේ තැහෙන විදිහට මේ ආකර්ෂණය වුණා. තාත්තා ඉගෙන ගත්ත පුළු පුළුවන් දේවල්. මම අහලා තියෙනවා අපේ පැරණි සංගීතඥ හිටිය එම්.ජී. පෙරේරා කියලා. ඔහුගෙන සංගීතය හැදෑරුවා කියලා මේ සාදරිස් මාස්ටර් ඒ පිළිබඳව. එම්.ජී. පෙරේරා මාස්ටර් අසුරු කරන්න වැටුනේ එම්.ජී. පෙරේරා මාස්ටර් තමයි මේ රටට සංගීත ශාස්ත්‍රය පිළිබඳව සෑහෙන සේවයක් කරපු මහත්මෙක් සංගීතඥවරයෙක්. එතුමා මේ හින්දි සංගීත පොත් සිංහලට පරිවර්තනය කළා. ඒ පොත් පරිහරණයට වැටුණ නිසා තාත්තා හිතුවා ඒ 930 ගණන් වල විතර 929 28 30 ගණන් වල විතර අමුතු පරමාශ්‍රය ඇසුරු කිරීමට එතුමාගෙන් සංගීත ශාස්ත්‍රය පිළිබඳ සෑහෙන අවබෝධයක් ඉගෙනීමක් කළා. තාත්තා ඒ යුගයේදී ගායනය කරපු ග්‍රැමෆෝන් තැටිවල පවා එම්ජි පෙරමාස්ටර් නිබන්ධනය කළ එමෙන්ම එම්ජි පෙරමාස්ටර්ගේ පොත්වල සඳහන් ගීතත් ගායනය කළා. ඔය සැප සකලතන අගේ දිය බිඳු ලෙස වේ ආදී ගීත ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්මයා සඳහන් කළ එම සැප සකල තන අගෙහි දිය බිඳු සේම යන ගීතය දැන් අප ඔබ හමු වී තබනවා මේ ගීතය පර්ලෆෝන් ලේබලින් නිකුත් වූක් Thank you. සාදරිස් මාස්ටර් ගායන ශිල්පියෙක් පමණක්ම නොවේ. සාදරිස් මාස්ටර් ඒ කාලේ පැරණි නාට්‍යවල චරිතද නිරූපණය කළා. එම නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳ අපට ඔහුගේ පුත් ෂෙල්ඩන් ප්‍රේමරත්න පැවසුවේ මෙන්න මෙහිමයි. නාට්‍ය ක්ෂේත්‍රයේ සංගීත නිර්මාණයට තාත්තා ඉදිරිපත් වුණාseම තාත්තට තිබුණ ප්‍රචලිත භාවය නිසා තාත්තා කොච්චර දුරට ප්‍රසිද්ධද කිව්වොතින් තාත්තා එනවයි කිව්වහම ජනගංගා ගලන යුගයක් තිබුණා. ඒ නිසාම ඒ යුගයේ සිට නාට්‍ය ප්‍රදර්ශනය කරන බොහෝ අය තවත් තව චරිත නිරූපණය සඳහා තෝරගත්තා. චෝන්ද සිල්ව මහත්මයාගේ ත්‍රිසංගම නාට්‍ය එතකොට වෙස්සන්තර ආදී නාට්‍ය තාත්ත සංගීතය කරලා තිබුණා මෙවුලෙන් මෙලන කියලා නාට්‍යයකට. ඉතින් ඒවල ගීත රාගධාරී සංගීතය ඇසුරෙන් නිර්මාණය වෙච්ච ගීත. ඉතින් තාත්තට තිබුණේ පුදුම කුසලතාවයක් මං හිතන්නේ මේ විදිහේ කුසලතාවයක් තියෙන සංගීතඥෙක් මෙතෙක් උපන්නේ කියලා. මොකද ඒ ගීත තාත්තගේ පැරණි ගීත අහනකොට අපේ ඇඟේ පවා ලොමු දහගන් වෙන ගතියක් ඇති වෙනවා. වාදනයත් ගායනයත් එකසේම නිපුණත්වයේ තිබූ එකම සංගීතඥයා කියන්න පුළුවන්. සාදරිස් මාස්ටර්ගේ සංගීත ජීවිතය පිළිබඳ තවදුරටත් කරුණු දැක්වූ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා මේ රටේ එවකට තිබුණේ සම්භාව්‍ය සංගීත වාතාවරණයක්. ඒ යුගයේ තිබුණේ නෑ තාක්ෂණයේ සහාය. තමුන්ගේ සුවත්සහයෙන්ම තමුන්ගේ කණ්ඨස්වරයෙන්ම ඕනේ ප්‍රේක්ෂකයන්ගේ හදවත් වලට පිවිසෙන්න. සිය දහස් ගණන් රැස්වෙන ප්‍රේක්ෂකයන්ට මයික්‍රොෆෝන්ස් තිබුණේ නැහැ දැන් වාගේ. එතකොට එයාට සෑහෙන ශක්තියක් තියෙනවනේ කෝකිලෙක්ගේ මෙන් හඬ ඈතට විකාශනය වෙන විදිහේ ගායන ශෛලියක් තියෙනවා. ඒ අතරට ගීත නිබන්ධකයෝ ක්‍රමානුකූලව රටට හැදීගෙන එනකොට ඒගොල්ලෝ උත්සාහ කළා ඒ යුගයේ තිබුණ විවිධ හින්දුස්ථානි ගීත කොපි කිරීමට. ඒක හේතු වුණේ බොහෝ අයට සංගීතය පිළිබඳව සහජ කුසලතාවේ නොතිබුණු නිසා ස්වර ඥානය පිළිබඳව පුළුල් අවබෝධයක් තිබුණේ නැති නිසා වාද්‍ය භාණ්ඩ පරිහරණය කිරීමත් ගායනයත් එකසේ කරන්න බැරුකම තිබුණ නිසා ඒගොල්ලන්ට උනා හින්දි ගීත, දෙමළ ගීත, ද්‍රවිඩ ගීත එකතු කරගන්න. එතකොට ඒවකට උන්න ගීත පැටි නිෂ්පාදකයන්ගේ මතයක් තිබුණා මේ හින්දි ගීත ගායනය කරන්න ඕනේ කියලා. ඒ නිසා තාත්තට යෝඩි පෙරමාසල්ලව එකක් ස්වතන්ත්‍ර නිර්මාණයක් කර දීපේ මහේසාක්‍යවන්ත කියන ජාතික වීරයන් ගැන ගයෝ ගිය ගීතයක් ගායනය කෙරුවා අලි වැදිලා කිත පාළුයි පාළුයි මේ කලි කියලා. ඒක හින්දි ගීතයක්. ඒක තිබුණේ ගලේ දුලනියා චමාචම් චමාචම් චලි දුලනියා චමාචම් මට නොහුලියා. අලි වැදිලා කිත පාළුයි පාළුයි මේ කලි වැදිලා කිත පාළුයි පාළුයි මේ කලි Thank you. गजू जही वटि काधा वॼिन वा गजू जही गॾु जही गजु जही वट काग नी राधीअ अॼु पा गॾु दीदी राधीअ अॼु अॼु බුතයා කලකනීලා සූර්ය බුතයා කලකනීලා යතු කලින් හතලි වැදිලකට පාදේ පාලනේ කලි වැදිලකට පාදේ පාලනේ කලි ඔබ ඒ ඇසුවේ සාදරිස් මාස්ටර් කොලම්බියා ලේබලයට ගායනා කළ ගීතයක් එම ග්‍රැමෆෝන් තැටේ අනෙක් පැත්තටත් සාදරිස් මාස්ටර් ගායනා කළ රසවත් ගීතයක් ඇතුළත් වුණා. Thank you. හේම ප්‍රීතියන්තම සියලු නිති කරමු දීපේ යතුනාගේ පුත්තාර පරම කැමැති සැපසියලුනි සිකරමු දීපේ సంపద రజత ప్రియ సంపద రజత ప్రియ आदर थी वामी बा सद आदर बामिहारिशी मिता ज සාදරිස් මාස්ටර් පිළිබඳ මතක සටහන් අලුත් කරමින් අපට කරුණ දැක්වූ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා තාත්තව ප්‍රසංගයකට කැඳවලා. කැඳවලා තින්නේ මානිස් පට්ටයාරච්චි මහත්මයා, එතකොට වීර മന്ത്രി මහත්මයා, අපේ ඩොන් එඩ්වර්ඩ් මහත්මයා, ඩබ්ලිව් ඩොන් එඩ්වර්ඩ්, ලොකු අමරදාස මාස්ටර්, ලොකු අමරදාස මාස්ටර් කියලා කෙනෙක් වුණා. තබ්ලා වාදකෙක්, දක්ෂ තබ්ලා වාදකෙක්. ඉතින් <clears throat> මේගොල්ලෝ ඔක්කොම ඇස්සලා ඉන්නවා. තාත්තා ප්‍රමාදයි. ඉතින් ඔක්කොම බලාගෙන ඉඳලා ඉඳලා ඉඳලා පයින්ද කාරයට තෙවන්න මේ දැන් කියලා. ඒ කාලේ රික්ෂෝනේ තියෙන්නේ. ඉතින් තාත්තා රික්ෂෝ එකේ ඉන්නේ. තාත්තට වෙනම රික්ෂෝ එකක් තිබුණා. ඒ රික්ෂෝයේ තාත්තා ඇවිල්ලා බැස්ස බැස්සම ඇහුවලු මොනවද මාස්ටර් මේ මෙච්චර පරක් වුණේ බලන්න කොයි කීයනම් අපි බලන් ඉන්නවද කියලා. අයියෝ මහ දෙයක්ද? ඔගොල්ලෝ සා කියලා ඇල්ලුවනම් මම ඩ්‍රෙස් කියලා ඉන්නවද කියලා. ඉතින් ඒ වගේ තාත්තා හරි මේ විකට කතා කියන විහිළුකාරය හරි විනෝදයෙන් ඉන්න මිනිස්සෙක් මරණ වංශකයේදී ආසන්න වශයෙන් චේතන් ප්‍රේමරත් මහත්මයා ගැන අප දැනගන්න කැමතියි. කලාකරුවෙක් ලෙස ඔබ ඔබේ පියාණන් දකින්නේ කවර ආකාරයකටද? අතරම මේ අවස්ථාවට මම දායක වුණේ මත් පුදුම ප්‍රීතියකින් හා හැඟීම් සෑහෙන හැඟීමකින් ඒක තාත්තගේ සංගීත ස්වරය අහනකොට ඒ වාදන ශෛලීන් අහනකොට මට පුදුම හිතුණා මම මේ තරම් ශ්‍රේෂ්ඨයෙක්ගේ පුතෙක්ද කියලා. දශක කීපයක් තුළ ගායනයෙන් වාදනයෙන් රංගනයෙන් හෙළ සංගීත ක්ෂේත්‍රයේ තම දෝතට ගත්. ජේ සාදරිස් සිල්වා සාදරිස් මාස්ටර් හරියටම මීට වසර 37කට පෙර එනම් 1955 අප්‍රේල් මාස 8 වෙනිදා හෙළ සංගීත සහෘදයෙන්ගෙන් සදහටම සංගත්තා. ඔහුගේ මధుර හඬ ඔහු ඉදිරිපත් කළ රසවත් වාදනයන් යුගයෙන් යුගය ශ්‍රාවක දෙසවන් තුළ නිම්නාදවනු ඇත. Thank you. සාගර සිල්වා පිළිබඳ වූ විශේෂ අනුස්මරණ වැඩසටහන ග්‍රැමෆෝන් යුගයට සම්පාදනය කොට ඉදිරිපත් කළ මා ඇන්ටන් ඔගස්ටින් දැමහා 1992 වසරේ අප්‍රේල් මාසේ දෙවන දින ප්‍රචාරය කරන ලද ශ්‍රී ලංකාවේ ග්‍රැමෆෝන් මංච කතාවේ ආරම්භක යුගයේ සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ගායකයෙකු සහ වාදකයෙකුව සිට සමගත් ජී සාදිරි සිල්වා මාස්ටර් පිළිබඳව නිෂ්පාදනය කෙරුණු ග්‍රැමෆෝන් යුගයේ වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙතගෙන ආවේ සුරිකා පෙරේරා. භාවයෙන් උපන් අලුත් අලුත් සිතුවිලි වපුරා අලුත් අලුත් අදහස් අස්වතුරන ස්වදේශීය සේවයයි අලුත් ඇහැකින් ලෝකය දෙස බලනා ස්වදේශීය සේවයයි මේ ඔබේ ස්වදේශීය සේවයයි සිංහල ගීතය ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කළ ගීත රචකයාණෝ ගුවන් විදුලිය ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් කළ නිවේදකයාණෝ ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ සුපතෝ උදියාදරේ බඳන්නාවේ ආයාසේ ඔබ කරමට මානෙලම ඔබ කරමට මානෙලම වෙන කෙනෙක් නොමැත දියතේ ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකරන් පිළිබඳ මීළඟ කියවීම මීළඟ මේ විට කරුණාරත්න අබේසේකර භාෂාලංකාරය කිවිවර පරාක්‍රම කොඩිතුවක් වූ ගීත රචක බන්දුල නානායකාරවසම් මාධ්‍යවේදී ආර්ය සිරිවිතානගේ දිලීප අබේසේකර කලාසූරි ලතා බල්පොළ ඉෂාක් බේක් ලලිත් පොන්නම්පිරුම සචින්ත පුලස්ති සිතාරා මදුෂානි සන්ධ්‍යා කුමුදුනි සමග සුනිත් උදේරත්න මීළඟ මීවිත ජූලි 31 වෙනිදා බදාදා සවස 4ට ගුවන් විදුලියේ 6 වන මැදිරියේදී ලස්සන නම් නැතිනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ ඔබේ අසුන සූදානම් කර ඇත